සීක බලවලින් තමයි අපිට බලය උපද්දලා දෙන්නේ. හැකියාව, ශක්තිය උපදවලා දෙන්නේ හිත කියන කියන දේ නොකර ධර්මයේ තියෙන ආකාරයට කටයුතු කරන්නට ඒ මහා හැකියාව, මහා බලය උපදවලා දෙන්නේ සීක බලවලින්. එන යම් කෙනෙක් සීක බල උපදව ගත්තොත් සීක බල උපදවගන්න දක්ෂ වුණොත් සීක බල උපදව ගන්නට වාසනාව ඇති කරගත්තොත් වාසනාවන්ත වුණොත් එයාට සංසාර ගමන නතර කරගන්න පුළුවන්කම ලැබෙනවා. සීක බල උපදවගත්ත කෙනාට ඒ මහා දුක් කොටින් නිදහස් වෙලා සියලු දුකෙන් නිදහස් වෙලා ඒ පරම සුන්දර නිවන අවබෝධ කරගැනීමේ දුර්ලභ භාග්ය උදා වෙනවා. පැහැදිලිද මම කියන කාරණයි. ඒතර අපිට අමාරුම දේ තමයි ඒ ශේක බල උපදව ගැනීම. ශේක බල උපදව ගන්නවා කියන එක පහසු දෙයක් නෙවෙයි. ඊටාම අමාරුයි. අපි කවුරුත් අන්නේ අමාරු දේ කරගන්න වෑයම් කළොත් අපිට පුළුවන්කම ලැබෙනවා මේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. උපරිම ප්‍රයෝජන ලබාගෙන මේ ජීවිතේ වාසනාවන්ත දෙයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මොනවද ඒ ශේක බල? කියන්න. ඒ ශේක බල තමයි ශ්‍රද්ධාව හිරි බලය, ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය ප්‍රඥා බලය. මොනවද මේ බලයන්? ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය, ප්‍රඥා බලය. ශ්‍රද්ධාව, පවට ලැජ්ජාව, පවට බය, වීරිය, ප්‍රඥාව. ආන්නේ කාරණා පහ තමයි සීක බල කියලා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී තිබෙන්නේ. ඒතර මෙන්න මේ බලයන් අපි උපදව ගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා ධර්මයේ තියෙන ආකාරයට කටයුතු කරන්න. අපිට හැකියාව උපද්දලා දෙන්නේ ඒ ශේක බලවලින්. මේ ශේක බල උපදව ගැනීම ඊටාම අමාරු දෙයක්. ඉබේ ඉපදෙන්නේ නැහැ. අපි හිතාමතා උත්සාහයකින් ඒ ශේක බල උපදව ගන්න ඕන. එimhe උපදව ගත්තොත් ඒ ශේක බල මුල් කරගෙන ඒ ශේක බල වලින් ලැබෙන බලය මුල් කරගෙන අනිකුත් කුසල් දහම් අපට දියුණු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. යම් කෙනෙක් ශේක බල උපදව ගත්තොත් ධර්මයේ තුලින් උපදව ගන්න පුළුවන් ධර්මයේ තුලින් අපිට දියුණු කරගන්න පුළුවන් සීලම කුසල් දහම් දියුණු කරගන්න උපදව ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එනිසා අපි මේ ජීවිතයේ පුරාවටම මහන්සි වෙලා හරි අපි කවුරුත් කළ යුතු වන්නේ ශේක බල උපදව ගන්නට ශේක බල දියුණු කර ගන්නට මහන්සි වීම. බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා යම් කෙනෙක් ශේක බල උපදවගෙන ඒ ශේක බල සහිතව වාසය කළොත් එයාට මේ ජීවිතයේ සැපසේ වාසය කරන්න පුළුවන්. දුක් පීඩා දුරු කරගෙන වාසය කරන්න පුළුවන්. තැවුල් පීඩා නැතුව සුවපත් වූ ජීවිතයක් ගත කරන්න යාට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි යා මරණයෙන් මත්තේ සුගතිය ඉපදිනවා. නමුත් යම් කෙනෙක් ශේක බල උපදව ගන්නට දක්ෂ නොවුනොත් ශේක බල නැතුව වාසය කරනවා නම් කියන්නේ ශ්‍රද්ධාව නැතුව වාසය කරනවා නම් පවට ලැජ්ජාව නැතුව වාසය කරනවා නම් පවට බය නැතුව වාසය කරනවා නම් වීරිය නැතුව කුසීත විදිහට වාසය කරනවා නම් ප්‍රඥාව නැතුව නම් වාසය කරන්නේ එයාට මේ ජීවිතේ සුවපහසුයෙන් ගත කරන්න බෑ ඊටාම පීඩාකාරී විදිහට දුක් බහුලව තමයි යාට වාසය කරන්න වෙන්නේ කරකස වූ පීඩා යාට විඳින්න සිද්ධ වෙනවා ඒ වගේම තමයි යාට මරණයෙන් මත්තේ දුක් සහිත වූ තැන්වල ඉපදෙන්න සිද්ධ වෙනවා ඒ වගේ තමයි භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා යම් කෙනෙකුට ශේක බල උපදව ගන්න පුළුවන් වුණොත් ශේක බල සහිතව යා වාසය කරනවා නම් ඒ වෙලාවේදී යා තුළ අකුසල් සිදු වෙන්නේ නැහැ කියලා. යම් කෙනෙක් ඉන්නවා ශ්‍රද්ධාව උපදවගෙන ශ්‍රද්ධාව සහිතව වාසය කරනවා. ශ්‍රද්ධාව තියෙනවා. ආන් එයා තුළ අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. කුසල් ඉපදෙනවා. කුසල් සිද්ධ වෙනවා. යම් කෙනෙක් ඉන්නවා ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැති වෙලාවේදී එයා තුල කුසල් ඉපදෙන්නේ අකුසල් තමයි ඉපදෙන්නේ. එතකොට බලන්න ඒ ශේක බල සහිතව අපි වාසය කළොත් අපිට නිතරම පින්දහම් රැස් වෙනවා. කුසල් රැස් වෙනවා. එතකොට පින් රැස් වෙනවා නම් කුසල් රැස් වෙනවා නම් එයාට සපවත් ජීවිතයක් ලැබෙනවා. මේ ජීවිතයේ සැපසේ ගත කරන කෙනාට මතු ජීවිතයේ සුගතියක සැප ලබන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් යම් කෙනෙක් සීක බල ඇති කරගන්නේ නැත්නම් සීක බල නැතුව වාසය කරනවා නම් එයාට මේ ජීවිතයේ සැප ලැබෙන්නේ නැහැ. ඇයි සැප නොලැබෙන්නේ? මේ ජීවිතයේ සැප ලැබෙන්නේ නැති ඇයි? එයාට පින් රැස් වෙන්නේ නැහැ. එයා තුලින් කුසල් රැස් වෙන්නේ නැහැ. පින් රැස් වෙන්නේ නැති කෙනා තුල සැප ඉපදෙන්නේ නැහැ. සැපවත් ජීවිතයක් යාට ගත කරන්න ලැබෙන්නේ නැහැ. ඒතර මේ ජීවිතයේ සැප ඇති වෙන්නේ නැත්නම් මේ ජීවිතයේ සැපසේ ගත කරන්න බැරි නම් එයාට ඊළඟ ජීවිතයේ සැප සහිත ජීවිතයක් ලැබෙනවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි විසින් කල්පනා කළ යුතු දේ තමයි මේ ජීවිතයේ සපවත් භාවයට පත් කරගන්න වෑයම් කිරීම. මේ ජීවිතයේ සපුවත් භාවයට පත් කරගත්තොත් මතු ජීවිතේ සැප සහිත ජීවිතයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ජීවිතයේ සපුවත් භාවයට පත් වෙන්නේ කොහොමද? ශේක බල ඇති කර ගැනීමෙන්. ශේක බල ඇති කරගත්තොත් මේ ජීවිතයේ සැප ඇති වෙනවා. දුක් පීඩා දුරු වෙලා යනවා. ඊටාම සූපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ විදිහට සූපත් භාවයෙන් වාසය කරන කෙනා මතු ජීවිතය ඊටත් වඩා සුවපත් වූ ජීවිතයක් ලබන්නට වාසනාවන්තෙක් බවට පත් වෙනවා. එනිසා ඒ භාගතුන් වහන්සේගේ ධර්මය මුණ ගැහුණ වෙලාවේදී ඒ ධර්මයේ ඉතා හොඳින් ඉගෙන ගන්න පුළුවන්කම ලැබිලා තියෙන වෙලාවකදී ඒ ධර්මයේ බහුල වශයෙන් බහුල වශයෙන් ඉගෙන ගන්න පුළුවන්කම ලැබිලා තියෙන අවස්ථාවකදී අපි විසින් ඊ타ත්ම උනන්දුවෙන් ලොකු කැපකිරීමක් කරලා කළ යුතු වැදගත්ම දේ මොකක්ද? මූලිකම දේ මොකක්ද? ශේක බල උපදව ගන්නට මහන්සි වීම. ශේක බල ඇති කර ගන්නට කටයුතු කිරීම. ඒක තමයි අපි විශ්ින් මේ ජීවිතයේ පුරාවටම මහන්සි වෙලා හරි කමක් නැහැ. කරගත යුතු වටිනාම දේ කියලා අපි කල්පනා කරන්නේ. යම් කෙනෙක් ශේක බල උපදව ගත්තොත් එයාට ඒ ශේක බල මත පිහිටා අනික් සියලු කුසල් දහම් රැස් කිරීමේ දුර්ලභ භාග්‍ය ලැබෙනවා. එනිසා අපි මේ අමාරු වූ කටයුත්ත, ඊටාත්ම අමාරු කටයුත්ත කොහොමද කරගන්නේ කියලා ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන ඒ දේ කරගන්න මහන්සි වෙන්න ඕන. දැන් බලන්න මේ දැන් අපි ධර්මයේ ඉගෙන ගන්නකොට මෑට තේරෙන්නේ නැති දෙයාකාරයක කටයුතු අපි කරනවා. එකක් තමයි ධර්මයේ ඉගෙන ගන්න එක. දැන් සාමාන්‍යයෙන් අපි පොතපත බලලා පාඩම් කරනවා මතක තියාගන්නවා මේ ආදී විදිහට මේ ඉගෙන ගන්න එක. ඒක අමාරුයිද ලේසියිද? ඒක ලේසි එකක්. අමාරු එක මොකද්ද? දැන් ධර්මයේ ඉගෙන ගැනීම ලේසියි. අමාරු මොකද්ද? අමාරු දේ තමයි ඒ ධර්මයෙන් පිළිසරණ ලබා ගැනීම. ඒ ධර්මයෙන් පිහිට ලබා ගැනීම අමාරුයි. ධර්මයෙන් පිළිසරණක් ලබා ගන්නවා කියන්නේ මොකද්ද? හිත සුවපත් භාවයටපත් කර ගැනීම. හිතේ තියෙන දුක් පීඩා දුරු කරගෙන වාසය කිරීම. ඒක තමයි අමාරු දේ. රාගය එනකොට ඒ රාගයේ පීඩාවලින් මිදිලා ඉන්න පුළුවන් නම් රාගයට යට නොවි ඉන්න පුළුවන් නම් එතන තමයි ධර්මයේ පිළිසරණ ලැබෙන තැන. යම් කෙනෙකුට පුළුවන් නම් ඒ රාගය දුරු කරගෙන වාසය කරන්න. රාගය තුනී කරගෙන වාසය කරන්න. එතන තමයි ධර්මයෙන් පිළිසරණ ලැබෙන තැන. යම් කෙනෙකුට පුළුවන් නම් ඒ රාගය සම්පූර්ණයෙන් නිරුද්ධ කරගෙන වාසය කරන්න. එතන තමයි ධර්මයෙන් පිළිසරණ ලැබෙන තැන. ඒ වගේ යම් කෙනෙකුට ද්වේෂය හිතට එනකොට ඒ ද්වේෂයට යට නොවී ඉන්න පුළුවන් නම් එතන ධර්මයෙන් පිළිසරණ තියෙනවා. ඉතින් යම් කෙනෙකුට පුළුවන් නම් ද්වේෂය තුනී කරගෙන ඉන්න. එතන ධර්මයෙන් පිළිසරණ තියෙනවා. යම් කෙනෙකුට පුළුවන් නම් ඒ ද්වේෂය සම්පූර්ණයෙන් නිරුද්ධ කරගෙන ඉන්න. එතන ධර්මයෙන් පිළිසරණ තියෙනවා. ඒ වගේම තමයි මෝහය. මෝහය එනකොට මෝහයට හිත යට නොවි ඉන්න පුළුවන් නම් එතන ධර්මයෙන් පිළිසරණ තියෙනවා. මෝහේ තුනී කරගන්න පුළුවන් නම් එතන ධර්මයේ පිළිසරණ තියෙනවා. මෝහයෙන් නිරුද්ධ කරගෙන ඉන්න පුළුවන් නම් එතන ධර්මයේ පිළිසරණ තියෙනවා. එතන මේ විදිහට මේ රාග ద్వේෂ මෝහ උපදිනකොට ඒ රාග ద్వේෂ මෝහ වලට හිත යට නොවි ඒකින් පීඩා නොවිඳ ඒ රාග ගින්නෙන්, ద్వේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් ගිනිගන්නේ නැති හිතකින් වාසය කරන්න පුළුවන් නම් පීඩා නැතුව වාසය කරන්න පුළුවන් නම් එතන තමයි හිතේ සුවපත් භාවය ඇති වෙන්නේ. අන්න ඒක තමයි අමාරු දේ. අපේ ධර්මයේ ඉගෙන ගැනීම එතරම් අමාරු කටයුත්තක් නෙවෙයි. ඒ නිසා අපි ධර්මයේ ඉගෙන ගන්න ආය විදිහට ධර්මයේ ඉගෙන ගනිමින් අපි බරන්ට ඕන පුරුදු වෙන්න ඕන ධර්මයෙන් සැබෑ පිළිසරණක් ලබා ගන්න. ඉතින් ඒක ලේසි දෙයක් නෙවෙයි. ඒක තමයි දුෂ්කරම දේ. හිත රැකගෙන හිතට සූපත් භාවය ඇති වෙන ආකාරයට ඒ ධර්මයේ පුරුදු කර ගැනීම තමයි අමාරු අන්නේ අමාරු කර ගැනීම පිණිස ඌමනා කරන මූලිකම දේ එහෙම නැත්නම් බලය අපිට ලබා දෙන්නේ ශේක බලවලින්. ශේක බල නැතුව ධර්මයේ ඉගෙන ගන්න පුළුවන්ද බැරිද? ඉගෙන ගන්න පුළුවන්. ශේක බල නැතුව ධර්මය ඉගෙන ගන්න පුළුවන්. සම්පූර්ණ සූත්‍ර පිටකේ ඔක්කොම උනත් කේවල ඉවර කරගන්න බැරිද? මතක තියාගෙන ඉන්න බැරිද? පුළුවන්. එහෙනම් ඒ ධර්මය ඉගෙන ගැනීම කියන කාරණාව කළ පමණින්ම හිතට පිළිසරණ ලබා ගැනීම වෙන්නේ නැහැ. ඒක අමාරු දෙයක්. එන අපි කවුරුත් කල්පනා කරන්න ඕන බුදු කෙනෙක් විසින් සැප පිණිස පෙන්වා දුන් දුකින් නිදහස් වීම පිණිසම පෙන්වා දුන් මේ සුන්දර ධර්මය මෙතරම්ම පහසුවෙන් අපට ඉගෙන ගන්නට ලැබුණ අවස්ථාවකදී අපි වෑයම් කළ යුත්තේ ඒ ධර්මයෙන් සිත රැක ගන්න ආකාරයට ඒ ධර්මයේ පුරුදු කර ගන්නට අපි ලොකු උනන්දුවකින් කටයුතු කරන්න ඕනේ ඒ සඳහා අපිට මොකද්ද උපකාර වන්නේ? ශේක බල උපදව ගැනීම. ඒ ශේක බල උපදව ගැනීම ඊටාම අමාරු දෙයක්. යම් කෙනෙක් ශේක බල උපදව ගත්තොත් එයාට ඒ ශේක බල මුල් කරගෙන පින් රැස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ශේක බල මුල් කරගෙන පින් රැස් කරගැනීමේ අවස්ථාව ඉපදෙනවා. ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට තමයි පින් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ශ්‍රද්ධාව නැති තැන පින් රැස් වෙන්නේ නැහැ. පවට ලැජ්ජාව, පවට බය තියෙන තැන තමයි පින් රැස් වෙන්නේ. ඒ පවට ලැජ්ජාව, පවට බය නැත්නම් එතන පින් රැස් වෙන්නේ නැහැ. වීරිය තියෙන තැන තමයි පිං දැස් වෙන්නේ. වීරිය නැත්නම් එතන පිං දැස් වෙන්නේ නැහැ. ප්‍රඥාව තියෙන තැන තමයි පිං රැස් වෙන්නේ. ප්‍රඥාව නැත්නම් එතන පිං රැස් වෙන්නේ නැහැ. පිං රැස් වුණොත් එතන තමයි සැප උපදින්නේ. එතන මේ ජීවිතේ යම් සැපක් ලබනවා නම් ඒ සැප ලැබෙන්නේ පිනේ විපාකයක් විදිහටයි. මතු ජීවිතේ යම් සැපක් ලැබෙනවා නම් ඒ සැප ලැබෙන්නේ පිනේ විපාකයක් විදිහටයි.